මේ මට මෙතෙන්ට කෙලීම අදාළ නැතත් මට තව දෙයක් සඳහන් කරන්න අවශ්‍යයිද ස්වාමීන් වහන්සේ? එහෙනම් පටිච්ච සමුප්පාදය අපේ නායක ස්වාමීන් වහන්සේගේ පොතේ මට හරිම සිත් ගන්නාසුළු දෙයක් හොයාගන්න ලැබුණා කලකට පෙර ඒ කියන්නේ උපනිෂා සූත්‍රය. ඒක අර මේ පටිච්ච සමුප්පාද චක්‍රය කඩන තැනක් දුක ළඟේ ශ්‍රද්ධාව දුක්ඛෝපනිසා ශ්‍රද්ධා කියලා එතනින් ශ්‍රද්ධාවෙන් ගිහිල්ලා ගිහිල්ලා නිර්වාණයට යන්න පුළුවන් විදිහ එහෙම එකක් මට සාමාන්‍ය පටිච්ච සමුප්පාදයේ කියවම අපි දිගටම රවුමක් නීතන්නේ මෙතන හරිම වැදගත් මේ කැඩිල්ලක් කියලා මට හිතුණා දුකනිසා ශ්‍රද්ධාව උපදිනවා කියන එක ස්වාමීන් මම හිතන්නේ අපි පටිච්ච සමුප්පාදය ගැන කලින් කතා කළා ඒ කතා කරනකොටත් අපි සිහිපත් කළා මේ පටිච්චසමුප්පාදය කියනකොටම බෞද්ධයෝ ගොඩාක් දෙනෙකුට මතක් වෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන ඔය කතාව තමයි. නමුත් පටිච්ච සමුප්පාද කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න. පටිච්ච සමුප්පාද අංග 12ක් තියෙන්න ඕනේ. අංග දෙකයි තියෙන්නේ. හේතුව සහ ඵලය. ඒ නිසා ඕනම තැනක අපිට පටිච්ච සමුප්පාදය හඳුනා ගන්නට පුළුවන්. ඉතින් ඒ උපනිෂා සූත්‍රයේ සහ තවත් තැන්වල බුදුරජාණන් වහන්සේ දක්වන ඉතා වැදගත්ම කාරණයක් වැදගත් කියන්නේ උන්වහන්සේ දක්වන කාරණා කොයිකත් වැදගත් අපට විශේෂයෙන් වැදගත් තමයි ඔය දුක ස්වභාවිකව සද්ධාව උපදවන මූලයක් හැටියට දක්වන කාරණා. ඒ වගේම තමයි දැන් නිබ්බේධික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දක්වන දුක් ප්‍රඥාව උපදවන මූලයක් හැටියට. අර දුක ප්‍රතිඵල දෙකක් ඇති කරනවා සමෝහ වේපක්ඛංව පරියට්ටි වේපක්ඛං එක්ක ඇති කරනවා නැත්නම් පරේෂණයට පොළඹවනවා කරනවා කියන කෙන තමන්ට පීඩාව ඇති වෙනකොට හැපිලා ගැටිලා වෛර කරලා ද්වේෂ කරලා අහවලා තමයි මේකට වග කියන්න ඕන කියලා අපි ලෝකයේත් එක්ක අරගලා ඇති කරගෙන මේ හැබෑවට මේ දුක හටගන්න හේතුව අපි දැකලා නැහැ නමුත් සමහර කෙනෙක් දුක ඇති වෙනකොට ඒක දරා ගන්න බැරි වෙනකොට ඒගොල්ලෝ කල්පනා කරනවා මොකද්ද මේ මේක කොහොමද හටගන්නේ කොහොමද මේකෙන් ගැලවෙන්නේ මේකට මගක් නැද්ද ඔහුට තේරෙන්නේ නැත්නම් මේකට මග කියා දෙන කෙනෙක්වත් ඉන්නවද කියලා හොයන්න පටන් අන්නේ සෙවීමේදී තමයි ඔහුගේ ප්‍රඥාව අවදි වෙන්නේ. එතකොට ඒක ආර්ය පරිශ්‍රණයකට යොමු වෙනවා. ඒබඳුත නැත්තා තමයි මේ මේ දුකයි මේ දුකට හේතුවයි මේකෙන් මිදීමයි ඒ සඳහා මගයි කියන චතුරාර්ය සත්‍යම අවබෝධ කරන්න ප්‍රවිෂ්ඨය ලබන්නේ දුක කියන එක අත්දකින කෙනා. හැබැයි ඒ දුක අත්දැකීම ඒතනත්තාට ආර්ය මාර්ගය පරිශ්‍රණය කරන්නට ප්‍රවිෂ්ඨ වෙන්න කරුණක් වෙන්නත් පුළුවන්. එයම ද්වේෂය, කෝපය, වෛරය, පටිඝය ඇති කරගෙන, සම්මෝහය වැඩි කරගෙන සසරේ අතරමං වෙන්න කරුණක් වෙන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේ එතකොට මේ මොහොතේදී එයාට ලොකු ප්‍රඥාවකුත් තියෙන්න ඕනේ නේද? ප්‍රඥාවක් කියලා කියන්නේ ඒ එතනදී තමයි අර යෝනිසෝ මනසිකාරයේ වැදගත් වෙන්නේ. එතකොට යෝනිසෝ මනසිකාරයෙන් තොරව කල්පනා කළොත් දුක ඒතරත්තාට තව අර්බුද ගොන්නක් දැන් හිතන්නකො පටාචාරාවට දැන් පටාචාරාවට සිද්ධ වුනේ මුලදී ඒ දුක සම්මෝහය ඇති කරන්න හේතු වුණා ඒ නිසා තමයි අය ශෝකයෙන් උමතු උනේ පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සිහිය පිහිටවල ඒතර සිහියෙන් යුක්තව බලනකොට ඒ දුක ඇයට ප්‍රඥාව උපදවන්නට කමටහනක් වුණා සමත් වුණා එකම ඔව්. දැන් උපනිෂ සූත්‍රයේදී දුක සද්ධා උපදවන්නට හේතු වෙනවා කියන කාරණයත් හරීම වැදගත් ඒ වගේම හරිය නිකන් විචිත්‍ර කාරණයක් ඒක. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු දැන් අම්මා කියනවා මේ පුතේ පොඩි පොඩි දරුවට කියනවා පුතේ ගින්දර අල්ලන්න එපා පිච්චෙනවා. එතකොට පිච්චෙනවා කියලා කිව්වට පොඩි දරුවට අම්මා කියන නිසා ඒ කාරණේ ගැන බයක් හෝ එහෙම නැත්නම් අම්මගේ වචනේ පිළි අරගෙන හිටියට දරුවට ගින්දර ඇල්ලීමේ කුතුහලය නවතින්නේ නැහැ. එහෙනම් පස්සේ දරුවා කොහොම කොහොම හරි කරලා වෙලාවක ගින්දර අල්ලනවා. ඒ අල්ලපු වෙලාවට එයා පිලිස්සෙනවා. අන්නේ පිලිස්සුණු දවසට එයාට එකෙන් දුක උපදිනවා. අන්නේ දුකත් එක්ක තමයි අම්මා කියපු වචනය ගැන එයාට පූර්ණ විශ්වාසය තහවුරු වෙන්නේ. එතකොට අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ ලෝකය පිළිබඳව කොතෙක් ගැඹුරු විවරණයන් කළා වුණත් ඒවා ගැන අපට එච්චර දැනෙන්නේ නැහැ අපට ඒවා. ඒ ඒවා ඒවා බුදුහාමුදුරුවෝ දේශනා කළා තිනවා ත්‍රිපිටකේ මහ ගොඩක් තියෙනවා. ඉතින් අපට ඒවා තවත් එක ධර්මස්කන්ධයක් විතරයි. හැබැයි අපිට ඒවා ඒවා අපි නිකමට හරි අහලා තිබුණොත් ඇහුවට අපට එච්චර තදට තේරෙන්නේ නැහැ. හැබැයි යම් ප්‍රශ්නයක් අපේ ජීවිතේ ඇති වුනහම මේක නේද බුදුහාමුදුරුවෝ මේ දේශනා කළේ කියලා හරියටම මේකත් එක්කලා එකට ඒකාබද්ධ වෙනකොට අන්න එදාට අපට බුදුහාමුදුරුවෝ ගැන පුදුමාකාර ගෞරවයක් සද්ධාාවක් ඇති වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ ඒකම ඔව් එතන තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යමෙක් ධර්ම දකිනවා නම් තමයි තථාගතයන් වහන්සේ දකින්නේ. එහේ ස්වාමීන් වහන්සේ. ඒ ඔබ වහන්සේ කිව්වා වගේම ඊටාම විශාල ගෞරවයක් ශ්‍රද්ධාවක් ඇති වුණා බුදුරජාණන් වහන්සේ පිළිබඳව එකම ඔය උපනිෂ සූත්‍රේ මම දැනගත්තේ අපේ නායක ස්වාමීන් වහන්සේගෙන් නිසා මට වෙනමම ලෝකයක් විවෘත වුණා වගේ ස්වාමීන් වහන්සේ ඒක මට වචනයෙන් කියන්න බැරි තරම් වැදගත්. ඉතින් මම උන්වහන්සේ කෙරෙහිත් මගේ ශ්‍රද්ධාව හරියට වැඩි වුණා. ඒ ඒ සූත්‍රය නිසාම. ඔව්. ඒ එතෙන් මේ මේ සත්‍යයට සසර ගමනේ ස්වභාවිකව සද්ධාව ඇති කරන ප්‍රධාන මූලයක් හැටියට තමයි දුක්ඛය එහි දක්වන්නේ. මොකද දැන් මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැනේ දැන් මේ ධර්ම අන්‍යෝන්‍ය ප්‍රත්‍යවීම තුලින්මනේ කුසලොත් අකුසලොත් ඔක්කොම නිර්මාණය වෙන්නේ එතකොට ඒ කුසල් නිර්මාණය වෙන රටාවකුත් තියෙන්න ඕනනේ එතකොට ඒ රටාව තමයි අර දුක පාදක කොටගෙන අර විදිහට සද්ධාව ජනිත වෙලා ක්‍රියාත්මක වෙන්නේ එහෙම එහෙම ඔබ වහන්සේගේ පාද නමස්කාර කරනවා ඉතමත් ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ දරවසන්න ඒක වසරේ